භගවන්තා ධම්මං අයං භගන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ දෙකේ අරහත් ගත් බොහොම කාලයකට ඉස්සර අවුරුදු 15කට 20කට විතර ඉස්සෙල්ලා කරන ලද්ද පැරණි ධර්ම දේශනාවක් තමයි අද මේ පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ. භාවනා යෝගීන්ට තාමත්ම ප්‍රයෝජනවත් ඒක වටිනාකම යන්න බැරි තරම් ඒ වගේ දේශනාවක් තමයි අද මේ කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඒකට කියනමයි යුග නක්ද සූත්‍රයේ මේක අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙනම ඊළඟට මතේ සමහර වචන මතක නැහැ ප්‍රතිසම්බිදා මාර්ගය කියන නම තවත් තැන්වල තියෙනවා. මේ බණහන පිළිස අද හිමිදිරියේ ඉඳලාම සීල භාවනා වඩන පිළිස. උදෙත්‍යා දුන්න, දවලුත්‍යා දුන්න අපි මේ සීල භාවනා වඩලා අපේ සංසාර ගමන නවතා ගැනීමට කටයුතු කරන්න ඕන. උදෙක්්‍ය ආදුන්නනේ සේරම දේවල් අපි පිටින් අත්තර දාන්න ඕන. අත්තර ගමලා එදාත් වෙන්න. නිකම් පොඩ්ඩක් හිතලා බලන්න Tamanට හිතන්න මොකවත් නැතිනම්. දවස්වලවත් දූදරුවක් වස්තු සම්පත් සමේවා මොකක්කන් නැතිනම් බලන්න කොච්චර හිත නිදහස්ද කියලා. මේවා කියන එක නෙමේ වාදේ. ඒවා නැති කරන්න බෑ අපිට. අපේ එයන් ඈත්ෙන් නොනේ වස්තර ගමන්න පුළුවන්. ඒක තමයි අපිට මේ සංසාර ගමන නවතා ගැනීමට කියන සතර ආපාදුක මිදීමට කියන මඟ. ඒක ගැන මේ යන්තම් මතක් කළේ ඒ ගැන නෙමෙයි ධර්ම දේශනා. භාවනා මාර්ගයේ පිළිපද. කවුරුත් ඉන්නේ තින් සීල භාවනා කටයුතු කරන බණාන පිළිස හොඳින් බණහන්න පුළුවන් මතක තබා ගැනීම තමයි ගැටලුව. කොමාලි මතක තබාගෙන ඒ අනුව කටයුතු කරන්නට වෑයම් කරනවා. මේ දේශනාව කලේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ආනන්ද ආන්දරෝ දේශනාවක් කරා කිව්වාම ඒක ඉතින් බුද්ධ දේශනාවම තමයි. බුදුහාමුදුරුව අනුමත කළ දේශනාවක්ම තමයි. ඕන කෙනෙකුට පිළිගන්න පුළුවන් දේශනාවක් තමයි මේ ආනන්ද ආඳුරු වදාරන්නේ. ආනන්ද හාමුදුරුවෝ පරියක ධර්ම දේශනා කරලා තියෙනවා. එවං මේසු තං ඒකං සමයං ආයස්මා ආනන්දු. කෝසම්බියං විහෙරති ගෝධිකාරා. මේ කාලයක අනන්ද මහා තෙරුන් වහන්සේ <coughs> කොසඹ නුවර ගෝසිකාරාමයේ කියන එකේ වැඩවාසී. ඒ ගෝසිකාරාමයේ බොහොම ප්‍රසිද්ධ එකක්. මාගන්ධයේ බුදුහාඳුරන්ට හරියට විරුද්ධකම් කළේ බුදුහාඳුරේ ගෝසිකාරාමයේ වැඩ ඉන්න කාලේ තමයි. වහන්සේ ප්‍රධාන පිරිස මාර්ගාව තුලට දාලා පිළිපත් කළත් ඔය ගමේ තමයි. කොසඹෑනුවර හිටිය ප්‍රධාන සිටුවරු තුන් දෙනෙක්. ගෝඨිත කුක්කුට පාවාරිතු මේ තුන් දෙනාම එකටම ගියා බණ අහන්න බුදුහාමුදුරන්ගේ. කොසබෑනුවර නෙමෙයි වෙන පලාතක. පලාත සඳහන් වෙන්නේ නැහැ. වෙල පලාතකට ගියා මේ තුන් දෙනා. දැන් බුදුහාමුදුරුවෝ හමු වෙලා බුදුහාඳුරුවන්ගෙන් බණහාලා මේ ගෝසිත කුක්කුට පාමාලික කියන සිටෝරු තුන්දෙනාම සෝවාන් බවට පත් වෙනවා. පළමු ධර්ම ශ්‍රවණයෙන්ම ඒක වුණා. දැන් ඉතින් තමන්ගේ ගමට ආවා. ඇවිල්ලා ගෝතික සිටුතුමා මහා ජන කුවේරේ විශාල ආයතනයක් හැදුවා ගෝතිකාරාමයේ. ඒ ගෝතිකාරාමයේ හදලා බුද්ධ පාමොක් මහා සංඝරත්නයට එක පරිපූජා කළා. කුක්කුට සිටුතුමා කුක්කුටාරාමයේ තියෙන අති විශාල ආයතනයක් ආරාමයක් ලැබුණා. අදල ඒකත් බුදුරජාණන් වහන්සේට පූජා කළා. පාවාරික සිටුතුමා විහාර හැදුවේ නැහැ. විශාල අඹවනයක් වබලා බුදුරජාණන් වහන්සේට විවේකව වැඩ ඉන්න කොටියක් දෙකක් තුනක් හදලා ඒක බුදුහාඳුරන්ට පූජා කළා. පාවාරි ගාම්බ වනේ. ඔය ඔය විදියටයි උනේ. ඉතින් මේ කියන කාලේ ආනන්ද හාමුදුරුව වැඩ සිටියේ ගෝතිකාරාමයේ. ඉතින් ආනන්ද හාමුදුරුව අනෙක් භික්ෂූන්ට ආමන්ත්‍රණය කළා. මෙහෙම වදාගා. යෝහි කෝචි ආවුසෝ බික්කුවා බික්කුණේවා මම සංජිතේ අරහත්ත්වපත්තං ආදිකරෝ අවස්නේ යම් කිසි භික්ෂුවක් භික්ෂුණිය මා සමීපේ රහත් බව ප්‍රකාශ කරනවා ඒ හැමදෙනාම මේ මාර්ග හතරක් මේ මාර්ග හතරෙන් ඒකෙන් තමයි මට මේ රහත් බව කියා පාඩි සතෝහි මක්කේහි ඒතේ සංවා අඤ්ඤතරේ මාර්ග හතරෙන් යම් කිසි මාර්ගයකින් තමයි මම රහත් වුණා කියලා මට මේ භික්ෂුන් භික්ෂුණීන් මා ළඟ ප්‍රකාශ කරා. ඒ කාලේ ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලා නැහැ. ඒ වුණාට ඒ ගැන අති විශිෂ්ට වශයෙන් දන්නවා. ඉතින් භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ආනන්ද හාමුදුරුවෝ දකින්න ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ ඉදිරියේ තමයි තමන්ගේ රහත් බව ප්‍රකාශ කරන්නේ. මාර්ග හතරක් තියෙනවා හතර එක්කෙනෙකුට කරන්න බෑනේ. මේ මාර්ග හතරෙන් එක මාර්ගයක තමයි භික්ෂු භික්ෂුණීන් රාජ බවට පත් මාර්ග හතරකින් එක මාර්ගය. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ වදාගෙනවා. ඉග්ගහාවසෝ භික්ඛු සමත බුබ්බංගමං විපස්සනං භාවේ එරත්නේ මේ ශාසනයේ අම්කති භික්ෂුවක් භික්ෂුණියක් සමත පූර්වාංගම විදර්ශනාම වදන ඒ ගැන අපි පොඩ්ඩක් තේරුම් අරගෙන ඉමු. සමත පුබ්බංගමන්තේ සම උපස් සමත පුබ්බංගමං විපස්සනන්ති පස්සනම් භාමේති සමතං පුබ්බංගමං ගත්තා පුරේකානිකං ගත්තා විපස්සනං භාවේ පූර්වාංගම ගන්නවා කියන්නේ සමතය සමාධිය. එතකොට මේ පළවෙනි තනත්තාගේ කටයුත්තේදී සමාධිය පූර්වාංගම වෙනවා. ඒක තව ටිකක් අටුවාමේ විස්තර කරනවා පඨමං සමාධින් පාදෙත්වා පච්චා විපස්සනං භාවේති අත්තු පරමයෙන් සමාධියක් උපදවන සමාධිය උපදවලා පසුව විදර්ශනා වඩනවා. ඔය විසුද්ධි මාර්ගයේම බලලා දැකලා තියෙනවා නම් විසුද්ධි මාර්ගයේ තියෙන්නේ මේ ක්‍රමය තමයි. සමාධිය උපදවලා ඊට පස්සේ විදර්ශනාමට බැහැ. සමාධිය උපදවගෙන විදර්ශනාවට බැහැ. සමහර දේශනාවල තියෙනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන උපදවා ගන්න. ආකාසානන්ත ආයතනාදී ඒ හතරත් උපදවා ගන්න. ඊළඟට ඉද්දිල්ද දිබ්බ ජෝතාගේ පහ පංච අභිඥා ඒවත් උපදවා ගන්න. මේ ශරීරෙම උපදවාගෙන අන්තිමට විදර්ශනාවට බහිනවා. එහෙම බුදුහාඳුරෝ කරපු දේශනා හරියට කියන මේ ඔක්කොම උපදවාගෙන විදර්ශනාවට බහිනවා. එහෙම නැත්නම් ඒ යම් හේන් යම් කිසි කොටසක් උපජාවගෙන විදර්ශනාවට බහින්න අපේ ගමෙන් පළවෙනි ධ්‍යානය ප්‍රථම ධ්‍යානය උපජවා ගන්න උපජවාගෙන ඊට පස්සේ විදර්ශනාවට බහිනවා ඒක සමත පූර්වාංගම විදර්ශන යම් කෙසේ සමාධි භාවනාවකින් සමාධියක් උපදවා ගන්න. ඔය විසුද්ධි මාර්ගයේම තියෙන දස කසින බොහෝ. කසින භාවනා, තිමනුස්සති භාවනා. භාවනා කර්මස්ථාන 40ක් තියෙනවානේ. මේ කොයි එකකින් හරි උපදවා ගන්න. ඒ හතලියෙන්ම ධ්‍යාන ලබන්න බෑ. බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ඡානානුස්සති උපසමානුස්සති ආහාරේ පටික්කුල සංඥා චතුධාතු අවස්ථාන ඔය කියපු ඔක්කොම ටික ඥාන නොලබන උපචාර සමාධිය ඇති කරගන්න බස් කර්මස්ථාන මේ කියන්නේ උපචාර නෙමෙයි ධානයක් ලබනවා. ධානයක් උපදව ගන්න. කොහොමද ධානයක් උපදවගෙන විදර්ශනා කරන්නේ? ඒක හොඳට ප්‍රගුණ කරන්න. පංච වසීතාවේ කියලා පස්වෙනි වැඩසටහනේදී කියා දුන්නා. පංච වසීතාවය කියන එකෙන් ඒක හොඳට ප්‍රගුණ කරන්න. තමන් හිතු වෙලාවකට ඥානයට සමවදින්නේ. හිතු වෙලාවට නැති හිතෙන්නේ. කැමති වෙලාවක් ඉන්න. අවිද්‍යට පස්සාසංගලයෙන් ප්‍රගුණ කරන්න. එතකොට සමාන්ත කැමැති කැමැති ආකාරයකට ඒක භාවිත කරන්න ප්‍රයෝජන ගන්න පුළුවන්. අපේ නිදසුනක් වශයෙන් මෙහෙම හිතමුකෝ. ඒ සමාධිය ධානය. උපවාගත් යෝගාවචරයට ඕන කරනවා විදර්ශනා භාවනාව. අර මං කියාපු හැටියට සමාධිය ධානය හොඳට ප්‍රගුණ කරන ප්‍රගුණ කළා භාවනාවට වාඩි වෙනකොට අදිස්ථාන කරනවා අපි නිදසුනක් වශයෙන් පැයක් ගමු පැයක් භාවනා කරනවා නම් මම පැය භාගයක් ධානයෙන් ඉඳලා ඉතිරි පැය භාගෙ විදර්ශනා කරනවා කියලා අධිෂ්ඨාන කරගන්න. මේක පුරුදු කළාම හරියට පැය භාගෙන් සමාධිය නැවතිලා සමාධිය නැති හිටිනවා කියන්නේ එක අරමුණකදී දෙච්ච හිත ඒ දොරටු අස්සේ අරමුණු ගන්න පටන් ගන්නවා. නැගේ හිටිනවා කියන්නේ එකකට ඒව අනිත්‍ය ආදී වශයෙන් භාවනා කරනවා අන්න ඒව තමයි මේ සමාධිය උපදවාගෙන විදර්ශනා ඉතින් සමහර කෙනෙකුට බලවෙන ධ්‍යානෙ දෙක තුන හතර ආත්ම උපදවාගෙන පංච අවිඤ්ඤා එහෙමත් කරන්න පුළුවන් ප්‍රථම ඥානය උදාගෙන ඊළඟට විදර්ශනා භාවනා කරන්න. ඉතින් අපි භාවනා කරගෙන යන ක්‍රමයක් තෝ ප්‍රථමයි. ප්‍රථම ඥානය ඇති වුණා හරි නැතාරි අපි සමාධිය ප්‍රගුණ කරනවා. ආනාපාන සති සමාධිය ප්‍රගුණ කරනවා. ප්‍රගුණ කළා අර විදියට අධිෂ්ඨාන කරලා සමාධිය ටිකක් හදලා විදර්ශනා කරනවා. එහෙම තමයි අපි කියන්නේ මේක. ඒකත් මේ විදියටම තමයි. පොකට කියනවා සමත පුබ්බංගම විපස්සනා. සමත පූර්වාංගම විදර්ශනා. ඉතින් පස්ස සමතකුම්බංගමං විපස්සනං භාවයතෝ මග්ගෝ සංජාය මාර්ගය කියන්නේ අපේ තුම පළමෙම සෝවාන් මාර්ගය කියලා සෝවාන් මාර්ගය පහළ වෙනවා මග්ගෝ සංජාය සෝතම් මග්ගං ආසේවති භාවේති බහුලීක ඒ යෝගාවචරයයේ මාර්ගය සේවනය කරනවා වඩන වඩනවා කිව්වට ඒ මාර්ගය වඩනවා නෙමෙයි සෝවාන් බවට පත් වුණා නම් ඊළඟේවටපත් වෙන්න භාවනාව වඩනවා. මග්ගෝ සංජායති කියන්නේ ඒක. මග්ගම් මේ සෝතම් මග්ගම් ආසේවති භාවේති කියන්නේ ඒක. සෝවාන් මාර්ගයේ අමුතු බැදීමක් නැහැ. සතරදාගාම වෙන්න අර සමාධි භාවනාව වැඩි දියුණු කරනවා. තස්සතං මග්ගං ආන්දේවතෝ භාවයතෝ බහුලී කරෝතු සංයෝජනා පහේයන්ති අනුසයා ව්‍යන්ති සංයෝජන ඔක්කොම ප්‍රහාණය වෙලා යනවා අනුසයා ව්‍යන්ති වුණා අනුසේ කියලා ධර්ම කොටසක් තියෙනවානේ. කාම රාග අනුසේ, පටිඝානුසේ ආදි වශයෙන් ඒ හිතේ ඇතුලේ මේ නිදාගෙන ඉන්නවා කියන කෙලෙස් જાතියක් තමයි අනුසේ කියන්නේ. ඒකට සංයෝජන ප්‍රහීන වෙනවා අනුසය යන්තේ ඔය කියන්නේ ඒකත් නැති පුරා. ඒකට තේරුම රහත් වෙනවා කියන එකයි. මේ මාර්ගයේ ගමන් කළා රහත් වෙනවා. මුලින්ම ආනන්ද ආමඳුරෝ වදාළානේ මා ළඟට හෙල්ලා යම්කසේ භික්ෂුවක් භික්ෂුණියක් රාහත් බව ප්‍රකාශ කරනවා නම් මෙන්න මේ මම කියන මාර්ග හතරයි. ඒ හතරෙන් එහෙටි. එකක් ගැන තමයි මේ සාම කියාගෙන යන්නේ. කද්ද සමත පූර්වාංගම විදර්ශනා. සමත පූර්වාංගම විදර්ශනාව කියන්නේ පළමුවෙන් සමතය සමාධිය උපදවාගෙන පසුව විදර්ශනා කරනවා. එහෙම කරනකොට මග්ගෝ සංජායතන කිව්වනේ මාර්ගය පහළ සෝතම් මග්ගං ආසේවති භාවේති බහුලී කරෝ. ඒතනත්ය මාර්ගය සේවනය කරනවා වඩනවා ප්‍රගුණ කරනවා. පස්සතම් මග්ගං ආසේවතෝ භාවයතෝ බහුලී කරෝතෝ සංයෝජනා පහේ අත්‍ය අනුපයඥාන්ති. සේරම සංයෝජන ප්‍රහාණය වෙලා යනවා අනුසය ඒ වගේම විනාශ වෙලා. මෙන්න මේක තමයි මේ ආනන්ද හාමුදුරුව වදාර එක මඟ. මේ මගේ ගිහිල්ලා ඒ කියා දුන්නු හැටියට සංයෝජන සේරමත් නැති කළා අනුශේධ ධර්මයක් නැති කරලා රාහත් වෙන්න පුළුවන් කියන එක. ආනන්ද අනුගුරු මුලින්ම වදාළා යම් කෙටි භික්ෂුවක් භික්ෂුණියක් මාළඟට ඇවිල්ලා රහත් බව ප්‍රකාශ කරනවා නම් ඒ හැමදෙනාම මම මේ කියාදෙන මාර්ග හතරෙන් එහෙකින් තමයි. එහෙම මුලින්ම දේශනා කරනවා. ඔන්න පළවෙනි මාර්ගය. සමත පූර්වාංගම විදර්ශන. සමත පූර්වාංගම විදර්ශන. අපි කරන්නේ තෝකම තමයි. ඔය විසුද්ධි මාර්ගය වගේ පොත්වල තියෙන්නේ තෝකම තමයි. සමත පූර්වාංගම විදර්ශන. ඒ මගේ ගියාම යන්න පුළුවන් රහත් භවතෙක් කියලා ආනන්ද හාමුදුරුවෝ තමයි දේශනා කළේ. පුනචපරං ආවුතෝ බික්කෝ විපස්සනා පුබ්බංගමං සමසම්බාධි ඇරෙන්නේ නැවතද භික්ෂුව විදර්ශනා පූර්වාංගම සමතේවට එතකොට සමත විපස්සනා පුබ්බංගමං සමතං භාවේති විපස්සනං පුබ්බංගමං පුරේකාරිකං ගත්වා සමතං භාවේති පඨමං විපස්සනං උප්පාදෙත්තා පච්චා සමාධියෙන් භාවේතේති අත්තෝ තෝරලදීනේ විදර්ශනාම පූර්වාංගම කොට සමාධිය මදනවා පඨමං විපස්සනං උපාදෙත්වා පච්ච විචාර සමාධියෙන් භාවයේදී පළමුවෙන් විදර්ශනාව උපදවලා පසුව සමාධිය වඩන මේවා ගැටලුකම් ඒ ගැටලුකම් වලදී අස්වාචාරීන් වහන්සේලා තවදුරටත් ඒවා විස්තර කරලා දෙනවා මේ ශ්‍රාවකයන්ට තේරුම් දැන් අපි විපස් සමත පූර්වාංගම විදර්ශනාව ගැන කතා කරා ඒක හරි. ඒක අපිට ගැටලුවක් නෑ සමාධිය වඩලා විදර්ශනා වඩලා සම්යෝජන අනුසය ඔක්කොම නැති කරලා රහත් වෙන මාර්ගය. ඒකෙදී කිසි ගැටලුවක් මේ දෙවෙනි එක විපස්සනා පූර්වාංගම සමත පඨවං විපස්සනං භාවෙත්තා පච්චා සමාධින් භාවේති පළමුවෙන් විදර්ශනාව වඩලා පසුව සමාධිය වඩනවා කියන තේරුම. මේක මුලින් ගැටලුවක් වගේ. සමහර පොත්පත් ලියන අය තෝක වරද්දලා ගැටළු සහගත කළා හිතන් දීලා තියෙනවා මාත් ගැටලා තියෙනවා. බණ කියන කොටත් ඒක. එහෙම ගැටලුවක් නෑ මේකේ. මොකද අටුවාචාර්යන් වහන්සේලා අපට ඒක හරියටම හේතු ගන්වලා තියෙනවා. තත්ත ජාතානං ධම්මානං වත්තග්ගා ධම්මනතෝ චිත්තස්ස ඒකග්ගත අවික්ෂේපෝ සමාධි. අන්න ජාසානං ධම්මානං කියුවේ මේ විදර්ශනා භාවයේ භාවනාවේදී ඇති වෙන ධර්ම. කාර්යජීකෙන් කියනවා නම් අස්පන්නාසාදී ඉන්ද්‍රයන්ට හමු වෙන රූප සද්දාදී අරමුණු අල්ලගෙන ඇති වෙන සමාධිය මේකට ශ්‍රමික සමාධිය කියලා කියනවා නම් කියනවා එතකොට දැන් තේරුම් ගන්න පුළුවන් ඊළඟට තව ටිකක් විස්තර කරන්න දෙනවා. පස්සග්ගාරම්මන චෝති එච්ච වත්තග්ගාරම් වත්තග්ගෝ නිබ්බාන පස්සග්ග කියන්නේ නිර්වාණයට කියන නම තස්මා සක්ක ජාසානං ගම්මානං වස්සබ්දාරම්මනකාය නිබ්බාන පටිච්චාන භාවේන හේතු භූතේන උප්පාදිතෝ විපස්සනාස්ස ඒකග්ගතා සංඝාතෝ උපචාරප්පනාලේසෝ අවික්කේපෝ සෝ සමාදේති පස්සනාපච්චා නිබ්බේද මාර්ගයෝ සමාධියක මේ සිංහල අපි තේරුම් කියා දුන්නාම මෙතන කියවෙනවා මේ වස්සග්ගාරම්මනා සාතියක වස්සග්ග කියන්නේ මේ නිර්වාණයට කියන නම එතකොට ඒ නිර්වාණය ඇති වෙන ධර්ම. ඒ නිර්වාණය ඇති වෙන ධර්ම හේතු වීමෙන් උපදවා ගන්නලද සමාධියට තමයි කියන්නේ උපචාර අර්පණා සමාධිය තමයි මේ විපස්සනා පුබ්බංගම සමදේ කියලා නම් කරේ. දැන් තේරෙන්නේ පළමුවෙන් විදර්ශනා වඩනවා. අපේ රටේ මේ භාවනා පටන් ගත්තේ 956යි. බුදුමහාමුදුරුවෝ වඩම්බල රජයේ අනුග්‍රහය දැක්වේ. මහාසේ සයාදෝ කියලා නාහිමි පානන්. උන්වහන්සේ කියන්නේ මෙන්න මේක තමයි. විපස්සනා පූර්වාංගම සමතය. හරි. උදරේ උස්පාදනයක අරමුණු කරගෙන අස්තංගාගාතේ ඉන්ද්‍රියන්ට ඇතෙනකොට අරමුණු මෙනෙහි කරමින් භාවනා කිරීම මේක විදර්ශනා භාවනාව. ඒ විදර්ශනා භාවනාව දියුණු වුණාම ඒකෙන් නැති වෙනම සමාධිය. තේරුම් ගන්න ලේසි වෙන්න කිය සමාධියක් ඇති. ඒ සමාධියට තමයි කියන්නේ විදර්ශනා සමාධිය. ශනික සමාධිය. සංස්කාරයන් අරමුණු කොටගෙන පවත්නා සමාධිය. උපචාරප්පනා භේදෝ සමාධි. අවිච්ඡේදෝ උපචාර අර්පණා සමාධිය තමයි මෙතන මේ සමාධි නාමයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඔබට දැන් තේරෙන්නේ නැති එක පළමුවෙන් විදර්ශනා වඩලා ඒ විදර්ශනාවෙන් උපචාර අර්පණා සමාධි උපදවාගෙන මේ කටයුතු කරන ඒ තැනත්තත් අරිනවා. එයත් මොකද කරන්නේ? සෝතම් මග්ගං ආදේවති භාවේති බෞරි අර කලින් කියපු ටිකම. ඒ මාර්ගයේ සේවනය කරනවා. ඊළඟට ඔහුට සංයෝජන ප්‍රහීන වෙනවා. අනුශයත් ප්‍රහීන වෙලා යනවා. අන්න ඒ දෙවෙනි මාර්ගය. විදර්ශනා පූර්වාංගම සමතය. දැන් මේක අපට උනත් කරන්න පුළුවන්. පළමුවෙන් විදර්ශනා කරලා ඒ අනුව සමාධිය ඇති කරගෙන භාවනා පුනච බලං ආවතු වික්ඛු සමත කුම්භංගමං යුගනත්තං භාවේ දැන් ප්‍රතිපදා හතරෙන් දෙකක් කියලා දුන්නා ඒ තුන්වෙනි එක සමත වේපස්සනං යුගනත්තං භාවේ සමත විපස්සනා දෙක යුගදන්තව වදනවා මොකද්ද මේ යුගනන්දමන ප්‍රතිපදාව කියන්නේ මේකෙන් කියවෙන්නේ ඒ යෝගාවචරය ධ්‍යාන උපදවන්න ඒකම ඥාන හතරම උපදවා ගන්නවා කියන නිදසලක් වශයෙන් ඔහු දාන හතරම උපදවාගෙන ඉන්න හින්දා ඔන්න පළවෙනි ධ්‍යානයේට සමවදිනවා. සමවදින නැගීතන විදර්ශනා කරනවා. ඊළඟට දෙවෙනි සමාධියට සමවදිනවා. ඒකෙන් නැගී හිටින විදර්ශනාව. තුන්වෙනි සමාධියට සමවදිනවා. ඒකෙන් නැගී හිටින විදර්ශනාව. හතරවෙනි සමාධියට සමවදිනවා. ඒකෙන් නැගී හිටින විදර්ශනාව. ඔන්න ඕක තමයි සමදේපස්සනා යුගනද්ද ප්‍රතිපදාව. යුගනද්ද එක වියේ බැඳී ගොන්නියවලක් මෙන් දැන් නම් ඒවා දකින්නේ නැහැ. ඉස්සර තිබුණ ඕනතරම් බඩ කරත්තේ ගොන්නියවලක් මැදිනවා. දෙන්නේ මැදිනවා. ඒ වගේ සමත විපස්සනා දෙක සමබරතාවයෙන් යුක්තව ගෙනියනවා. එහෙම ගෙනියන ප්‍රතිපදාවක්. මේකේ මා හුඟක් ගැඹුරු නැහැ. ඉතින් මේ භාවනා කරාට ධර්මකතාවක් තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රතිපදාව. තුන්වෙනි එක යුගනාද්ද ප්‍රතිපදාව. එතකොට ධානය උපදවන්නේ ධානයෙන් ධානයට සමවැදෙමින් විදර්ශනා කරමින් ඒ තනත්තා භාවනා කරනවා එතකොට සංයෝජන ප්‍රහීන වෙලා යනවා අනුචය නැති වෙලා පතුම්වෙනි ප්‍රතිපදාව පොණජවරං ආවතෝ වික්කුණෝ ධම්මොද්දත්ත විග්‍රහිත මානුසං හෝ ධම්මදත්ත දුග්ගහිත මානස මේක තේරෙන භාෂාවෙන් කියා දුන්නාම මොකද්ද භාවනා කරගෙන යනකොට බොහෝ විට නෝන මදි අයට තමයි මේක වෙන්නේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, සංකාය විචලන විසුද්ධි. මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි. අන්න ඒකට ගියා. ඒ භාවනා යෝගීන්ට පහළ වෙනවා විදර්ශනා උපක්‍රේෂ කියලා කොටස. මේ වාගේ වැඩසටහන් වලදී ඕන තරම් කියලා දීලා තියෙනවා. විපස්සනා උපක්‍රේෂ. පළවෙනි එක ගැන අපි බලමු. ආලෝකය, පීතිය, පස්සද්ධය, සුඛය, අදිමෝක්ෂය, ඥාන, උපට්ඨාන, උපේක්ෂා නිකාන්ති කියලා හොම 10ක් තියෙනවා. ඉතින් පළවෙනි එක ගැන බලමු. ඒකට තමයි හුඟක් දෙනෙක් අහන්නේ. භාවනා කරගෙන යනකොට මේ යෝගාවචරයාට අත්‍යාගෙන ඉන්නකොට ආලෝක ධාරා එන්න පටන් ගන්නවා. අඳ පායනවා. ඉර පායනවා. එතනින් ගියාම දිව්‍ය විමාන මල්වැල් নানা ප්‍රකාර අරමුණු ඒක ස්වභාවයෙන් විදර්ශනා භාවයේදී භාවනාවේදී මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඇති වෙන්නේ. ඒව ඇති වෙන්නේ. ඇති වුණාම තේරමත් නැති මන්ද බුද්ධික යෝගාවචරය මේ අට වශයෙන් වෙනවා. ආලෝක ධාරාරවා මේවා ඇති වුණාම මම දැන් ධ්‍යාන ලබනවා. මම දැන් මාර්ගඵල ලබනවා. ඒකයි මේ විදිහට මට මේ දැනෙන්නේ කියලා එයා කල්පනා කරනවා. මූලගම්මට්ඨානං විස්සජ්ජත්තා ආලෝකං අත්තාදෙන්තෝ නිසීදති කියලා අටුවාවල කියනවා. තමන්ගේ මේ කර්මස්ථානයේ අත්තර දාලා අලුතින් ඇති වෙච්ච මේ ආලෝක ධාරා ආස්වාද කරමින් වාඩි වෙලා අදිමාස්වාද තමයි. දැන් එයාගේ හිතේ ධාන ලබල මාර්ගඵල ලබල මේ වැරදි අදහසක් අරගෙන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඇතිවෙන ඒවා පළවෙනි එක තමයි ඕපාත ඊළඟට ප්‍රීතිය මුළු ඇඟ පුරාම මහ පොදුම ප්‍රීතියක් වෙන්න පටන් ගන්නවා. පස්සද්ධිය ගවයේ නිකන් සුලකක් වාගේ පැහැල්ලු බවට පත් වෙනවා. අදිමක්ක බුදුහාමුදුරුවෝ ගැන මහ පොදුම සද්ධාමත් කරනවා. පග්ගහ අධික වීර්යයක් ඇති වෙනවා. සුක්ඛං බොහෝම හොඳ මිහිරි සුවයක් ඇති නොනා කියනවා දැන් මට ඕනම දෙයක් පතුලටම වැටෙනවා කියලා යාම හිතනවා සිහිය බොහොම හොඳට පිහිටනවා හිත උපේක්ෂාවේ පිටාදිනවා ඊළඟට නිකාන්ති කියන දහවෙනි උපක්‍රේයයක් ඇති වෙන භාවනාවේ ඇදී. ඔන්න ඔය 10 තමයි උපක්‍රේය කියන්නේ. ඒ ඇති වෙන්නේ මග්ගාන මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඉතින් මේ යෝගාවචරයා මේකට රැවටිලා මං දැන් ධ්‍යාන ලබල මාර්ග ඵල ලබල සමාධියට කටිනොක් කියන භාවනාවට මැලිලා මේ වාසය නමුත් වෙලා තියෙන්නේ මොකද්ද උපක්ඛලේශ වගේක් පාල කරලා ඒකට තමන් රැවටිලා ඥාන මාර්ග ඵල ලබලා ඒකයි වෙලා තියෙන්නේ. කොහොම තියෙනකොට ටික දවසක් යනකොට ගුරුවරයාගෙන් හරි අහගන්න. මේ වගේ තියෙනවා මොකක්ද කියලා. ගුරුවරයා කියලා දෙනවා. එහෙම නැත්නම් තමන්ම හෝ කල්පනාවට ගන්න. මේවා මාර්ග බල වෙන්න බෑ. ආලෝකයේ පීති කියන ඒවා සංස්කාර. ඒ සංස්කාර මාර්ග බල වෙන්න බෑ. මම ඉතින් මේකට අහු වෙලා මම මගේ භාවනා මාර්ගය වැරදි පැත්තකට හැරිලා තමයි දැන් තියෙන්නේ. එයා කල්පනා එහෙම කල්පනා කළා ඒවෙන් මෙදිලා පෞතිකෝ ආවුතෝ සමයෝ සංකිට්ඨං සමාධියති ඇත්ති ඔහම තිබිලා ටික දවසක් ගිහිල්ලා ඔය ආලෝක ආදීන් වෙලාගත් හිත නියම සමාධියට බැහැ. උපක්ඛලේස වලින් යුක්තයෙන් නැදීලා යෝගාවචරය නියම සමාධියට බැහැ. ඒ වැටුණාට පස්සේ මේ හතරවෙනි බුද්ධලයාට මග්ගෝ සංජානන මාර්ගේ පාද පළමු කොට සෝවාන් මාර්ගයේ පාදක. ඊළඟට සෝ සම්මග්ගං ආසේවති භාවේති බහුලීකරෝ. ඔහුගේ මාර්ගයේ වඩනවා ජීවන කරනවා ප්‍රගුණ කරනවා. එහෙම කරනකොට සංයෝජන පහිය. සත්කාය විත්‍ය ආදී සංයෝජන 10 ප්‍රහීන වෙලා. අනුසයා යන්තිවං රාගානුසය, දේශානුසය, මානානුසය ආදී අනුසය ධර්ම කොම නැතිලා. ඒ හතරේනි පුජ්‍යය. මේ වරදි මාර්ගයට වැටෙලා නම නැමත හරි මාර්ගයට බැහැලා තමන්ගේ භාවනා මාර්ගයේ ගමන් කරනවා. ගමන් කරලා එයා අර සංයෝජන අනුසය නැති කරලා සහත් වෙනවා කියන එක තමයි. සෝවාන් ආදී මාර්ගඵල අර අවබෝධ කරගෙන රාහත් බවට පත් වෙනවා. ආනන්දාන්තර මුලින්ම වදාගන්නේ යම්කිසි භික්ෂුවක් භික්ෂුණියක් මා ළඟට ඇවිල්ලා රහත් බව ප්‍රකාශ කරනවා නම් මම මේ ඉදිරියට කියන අසරාකාරයෙන් එහෙකින් තමයි ඒක වෙන්නේ. දැන් ඒ අසරාකාරයෙන්ම විස්තර කළා. සමත පූර්වාංගම විදර්ශනාව. කලින් සමතේ වදලා විදර්ශනාව. විපස්සනා පූර්වාංගම සමථය. කලින් විදර්ශනා වඩලා සමාධිය ඇති කරගන්න. යුගලද්ද ප්‍රතිපදාව ඥාන උපදවාගෙන ඥානයෙන් ඥානයට සමදෙලා මාර්ගයෙන් මාර්ගයට විදර්ශනා කෙරේ. උද්දච්ච විග්‍රහිත මානස කියන එකත් එකක් ඇතුළට වදාළා. අර විදර්ශනා භාවනා කරගෙන යනකොට මග්ගා මග්ග දාන දස්සන විසුද්ධිය දීසිය කියන උපක්ලේශ වලට අහු වෙලා ඒවැන් මිදිලා මතට වැටිලා එයත් අර මාර්ගයේ ගමන් කරනවා. තුමෝය විදිහට හතර දෙනාම මේ මාර්ගයේ ගමන් කරලා සංයෝජනයන් ප්‍රහීන කරලා අනුශය ධර්මයෙන් ප්‍රයෝජන කරලා හිටන් රහත් වෙන බව තමයි කියන්නේ. මම සම්පිතේ රහත්යන් ව්‍යාකරෝති කියන වදානේ. මේ යම්කිසි භික්ෂුවක් භික්ෂුණියක් මම සමීපයේදී රහත් බව ප්‍රකාශ කරනවා නම් ඒ හැමදෙනාම මේ මම කියන ආකාර හතරෙන් ඒකෙන් තමයි රහත් වෙන්නේ කියලා ආනන්දහඳුරෝ දේශනා කළා. මේ භාවනා ප්‍රතිපදා හතර. මේකෙන් අපි දැනට කරන්නේ මුල්ම එක. සමත පූර්වාංගම විදර්ශනා. සමාධිය වඩලා ඊළඟට විදර්ශනාවට අපි මේ සම්බෝධිය ගෙනියන පිළිවෙල තමයි ඒ. සමාධිය වඩලා ඊළඟට විදර්ශනා වඩන. තව ක්‍රම තුනක් තියෙනවා. අපි ඔක්කොම පටලවා ගන්නෙ නැහැ. එහෙම කරන්න බෑ. අපි මුල්ම ප්‍රතිපදාව සමත පූර්වාංගම විදර්ශනාව කියන එක වඩනවා. ඒක ඉතින් වඩන්න පුළුවන් මේ අපිට කාටත් කරන්න පුළුවන් දැන් ඉතින් ඔය ආනාපාන සතිය වඩලා හිතේ සමාධිය ඇති කරගෙන ඊළඟට Tamanට දැනෙන අස්කන්නාගාදී ඉන්ද්‍රියන්ට දැන අරමුණු මෙහි කරමින් විදර්ශනා වදලා හිතන් මේ මාර්ගයේ ගමන් කරනවා. ඒක තමයි අපි කරන්නේ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ඒවා වැඩසටහන් වල විදියට දීලා තියෙනවා ඕක තමයි ජල වශයෙන් අපි යන භාවනා මාර්ග සමත පූර්වාංගම විදර්ශනාව. අනිත්‍ය වස්තුන්නම් කරන්න පුළුවන්. නමුත් අපි දැනට කරගෙන ආවේ මුල් මේ. සමත පූර්වාංගම විදර්ශනාව. ඉතින් දැන් ඉතින් කාලයක් ගත බලා ගියා මේකදී කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අද මේ පැරණි ධර්ම දේශනය ඒ වුණාට බොහොම වටින භාවනා යෝගීන් සත්‍යවත්ති කරන දේශනයක් තමයි කරන්න තියෙන්නේ. හැමදෙනාම මේ සාහයෙන් ධර්ම ශ්‍රවණය කළා. සමනොත් මේ දේශනා අහලායේ දේශනාව අසු දේශනාවට අනුව ප්‍රතිපත්ති ධර්මයන් පුරලා ඒ සංසාර දුකින් අත මිදීමට හැමදෙනාම ඉතින් ව්‍යායාම් කරන්නට ඕන.